අයිබෝවන් අද අපි ටික ගැඹුරින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි කොහොමද ගැටුම් නැතුව අර්බුද නැතුව ජීවත් වෙන්නේ කියන කාරණය ගැන. මේකට අපි පදනම් කරගන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අර අරණ විභංග සූත්‍රය කියන දේශනාවේ කොටසක්. මේක දේශනා කරලා තියෙන්නේ සවැත් නුවර ජේතවනාරාමේදී භික්ෂූන් වහන්සේලාට. ඉතින් මේකෙදී විග්‍රහ වෙන්නේ අර කෙලස් නැති අරුබුද නැති ස්වභාවය ගැන. ඔව්. අරණ කියන්නේ අන්න ඒකට රණ නැති, ඒ කියන්නේ කෙලස් රණ නැති, ගැටුම් නැති ස්වභාවය. හරියටම. ඉතින් අපි බලමු මේ සාකච්ඡාවෙන් අර අරුබුද රහිත ජීවිතයකට අවශ්‍ය මූලික ලක්ෂණ, ඒ කියන්නේ මොනවද කියලා ටිකක් විමසලා බලන්න. හොඳයි. එතකොට මේ දේශනාව පටන් ගන්නෙම වැලකිය යුතු ප්‍රතික්ෂේප කරන්න ඕන අන්ත දෙකක් ගැන කියලා. ඔව්. පළවෙනි එක තමයි අර කාම සැපයටම ඉන්ද්‍රිය පිනවීමටම ඇලිලා ගැලී ඉන්න එක. ඒකද කියන කාමසුකල්ලිකානු යෝගය කියලා නේද? ඔව් කාමසුඛයට ඇලීම. මේක විස්තර කරන්නේ හරිම අර ලාමකයි ග්‍රාම්‍යයි ඒ කියන්නේ පහත් ගැමි සාමාන්‍ය පෘථග්ජනයට අයිති ආර්ය ගතියක් නැති අයහපත් දෙයක් විදිහට. හ්ම් ඒ වගේම දුක් සහිතයි පීඩා සහිතයි කරදර සහිතයි දැවිලි සහිතයි කියලත් කියනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මිත්‍යා ප්‍රතිපදාවක්. වැරදි පාරක්. එතකොට අනිත් අන්තය ඒකත් ඒ වගේම ප්‍රතික්ෂේප කරන්න ඕයි එකක්. ඔව් අනිත් පැත්ත ඒ තමයි Tamanටම අධික විදිහට දුක් දෙන එක. අර තපස් වගේ දේවල් වල යෙදීම අත්තකිලමථාන යෝගය. ආ අත්තකිලමථාන යෝගය. ඒකත් ඒ වගේම දුක් සහිතයි ආර්ය ගතියක් නැහැ. අයහපත් ඒකත් මිත්‍යා ප්‍රතිපදාවක් විදිහටමයි බුදුහාමුදුරුවෝ පෙන්වා දෙන්නේ. ඒ කියන්නේ එක පැත්තකින් අධික සැප විඳීම අනිත් පැත්තෙන් අධික දුක් විඳීම මේ දෙකම වැරදි. හරියටම මේ අන්ත දෙකටම යන්නේ නැතුව තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්ත මාර්ගයක් තියෙනවා. ඒකට කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවක් කියලා. හ්ම් මධ්‍යම ප්‍රතිපදාව. ඔව්. මේක අනුගමනය කරනකොට ලැබෙන ප්‍රතිලාභ තමයි අර දහම් මැස පහළ වෙනවා. ඒ කියන්නේ ධර්ම චක්කුව නුවණ ප්‍රඥාව වැඩෙනවා උපසමය ඒ කියන්නේ කෙලෙස් සංසිඳීම ඇති වෙනවා අභිඥා විශේෂ ඥාන ලැබෙනවා සම්බෝධිය ඒ කියන්නේ අවබෝධය පිණිස පවතිනවා අවසානයේ නිවන පිණිසම පවතිනවා ඉතින් යති මේ කියන මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. වෙන මොකක්වත් නෙවෙයි. මේක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආ ඒක තමයි. ඔව්. ඒ කියන්නේ සම්මා දිට්ඨි, නිවේදි දැක්ම, සම්මා සංකප්ප, නිවැරදි කල්පනාව, සම්මා වාචා, නිවැරදි වචන, සම්මා කම්මන්ත, නිවැරදි ක්‍රියාව, සම්මා ආජීව, නිවැරදි දිවි පැවැත්ම. හ්ම්. සම්මා වායාම නිවැරදි උත්සාහය සම්මා සති නිවැරදි සිහිය සහ සම්මා සමාධි නිවැරදි සමාධිය මේ අංග 8 මේ අංග 8 තමයි මේක තමයි අරණ ඒ කියන්නේ අර්බුද රහිත දුක් පීඩා කරදර දැවිලි නැති සම්‍යක් ප්‍රතිපදාව නිවැරදි මාර්ගය හරි. ඒකොට මේ මූලික ප්‍රතිපත්තිමේ රාමුව පැහැදිලි. ඊළඟට මේ සූත්‍රයේ එදිනෙදා ජීවිතයට විශේෂයෙන්ම අපි කතා කරන විදිහට හැසිරෙන විදිහට අදාළ වෙන හරිම ප්‍රායෝගික පොඩි පොඩි උපදෙස් ටිකකුත් දීලා තිනෝ වගේ නේද? ඔව් ඔව් ගොඩ ප්‍රායෝගිකයි. එකක් තමයි අර අනිත් අයව එක්කෝ උඩට දාලා කතා කරන එක, හුවා දක්වන එක, නැත්නම් පහලට දාලා හෙලා දකින්න එක. මේ දෙක ගැන මොකක්ද කියන්නේ? ඒක ගැන කියන්නේ ඔය දෙකම අර්බුද ඇති කරනවා, ගැටුම ඇති කරනවා. ඒ නිසා ඔය හුවා දක්වීමයි හෙලා දැකීමයි කියන කාරණා දෙක ගැන දැනගෙන පුද්දලයන් මේව හුවා දක්වන්නවත් හෙලා දකින්නවත් යන්න එපා. ධර්මයෙන්ම විතරක් දේශනා කරන්න ධර්මයෙන්ම විතරක් කියන්න කියලායි උපදෙස් දෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් අර අර කෙනා කාමසැප විඳිනෝ ඒ නිසා එයා දුකින් ඉන්නේ කියලා පුද්ගලයාට චෝදනා කරනව වෙනුවට ඔව් එහෙම නැතුව කියනෝන කාම සුඛයේ යෙදීම කියන ස්වභාවයම දුක් සහිතයි ඒක වැරදි මාර්ගයක් කියලා ඒ ස්වභාවය ඒ ධර්මතාවය ගැන කතා කරන්න ඕන හරියටම එතකොට පුද්ගලයාට ඇඟිල්ල දික් තියෙන්නේ නැහැ ධර්මය පැහැදිලි වෙනවා ඒ වගේම තමයි අර භව සංයෝජන ගැන කතා කරද්දිත් ඒ කියන්නේ භවයට බැඳ තබන්න කෙලස් ඒවා ප්‍රහීන කරලා නැති අය ගැන කතා කරනකොට ආ අරගොල්ලෝ තාම දුකෙන් කියලා හෙලා දකින්නෝ වගේ නෙවෙයි. හ්ම් ඒ වෙනුවට භව සංයෝජන ප්‍රහීන වෙලා නැත්තම් භවය, ඒ කියන්නේ නැවට ඉපදීමත් ප්‍රහීන වෙන්නේ නැහැ කියලා ධර්මයම කාරණයම පැහැදිලි කරන්න කුලම්. එතකොට ගැටුමක් ඇති වෙන්නේ නැහැ. ඒක හරිම වැදගත් නේද ගැටුම් වලක්වා ගන්න. ඊළඟට තිබුණා සැප විනිශ්චය කියලා එකක්. ඒ කියන්නේ සැපය කියන්නේ මොකක්ද කියලා හරියට වෙන් කරලා අඳුරගන්න එක. ඕ මොකද සැප වර්ග දෙකක් ගැන කතා කරනවා. ඕ එකක් තමයි අර සාමාන්‍යයෙන් අපි හිතන සැපය. ඇස, කන, නාසය, දිව, කය කියන පංච ඉන්ද්‍රිය පිනවන දේවල් වලින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින් ලබන සැපය. ඒ කියන්නේ කාම සැපය. ඒක ගැන මොකද කියන්නේ? ඒක ගැන කියන්නේ ඒක අසුචි පෘත්තග්ජනයි, ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයාට අයිති ආර්ය නෑ කියලයි, ඒකට බිය වෙන්න ඕන, ඒක සේවනය කරන්න එපා කියලයි දේශනා කරන්නේ. හ්ම්. ඒ කියන්නේ ඒක ඇතුලේ අර්බුදයක් ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. හැබැයි අනිත් පැත්තෙන් කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා ලබන සැපයක් තියෙනවා. අර ධාන වඩනකොට ලබන සැපය. පළවෙනි ධානය, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධානවලදී ලබන නික්කම්ම සැපය. හරියටම. නෙක්කම්ම සැපය, විවේක සුය, සංසිඳීමෙන් ලබන සැපේ ඒක ගැන කියන්නේ මොකද්ද? ඒක ගැන කියන්නේ ඒක සේවනය කරන්න, ඒක බහුලව ප්‍රගුණ කරන්න, ඒකට බිය කාරණයක් නැහැ කියලයි. මොකද ඒක අර්බුද රහිතයි. ඒකෙන් කෙලෙස් සංසිඳෙනවා. ආ එතකොට සැපය වුණත් අර්බුද සහිත සැපයයි අර්බුද රහිත සැපයයි කියලා දෙකක් තියෙනවා අඳුන ගන්න ඕන. අන්න ඒකයි. ඒක වින් කරලා දැනගන්න ඕන. තවදුරටත් කතාව සම්බන්ධයෙන් උපදෙස් තිනෝ අර රහස් කතා ඒ වගේම රළු වචන ගැන. ඔව් ඔය දෙක ගැනම එකම විදිහේ උපදෙසක් තියෙන්නේ. මොකද්ද? කියන්නේ දැන් රහස් කතාවක් ගත්තොත් ඒක අසත්‍ය නම්, ඒ කියන්නේ බොරු නම්, අනර්ථකාරී නම්, ඒ කියන්නේ කාටවත් වැඩක් වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම කියන්න එපා. හ්ම්. හැබැයි ඒ කතාව සත්‍ය වුණත් ඇත්ත වුණත් ඒකෙන් අර්ථයක් සිද්ධ වෙන්නේ නැත්නම් අනර්ථයක්මයි වෙන්නේ නම්. ඒත් කියන්න එපා. ඒත් කියන්න එපා. ඒක නොකියා ඉන්න හික්මෙන්න ඕන. හැබැයි කතාව සත්‍යයක් නම් ඒ වගේම අර්ථවත් නම් ඒ කියන්නේ ඒකෙන් යහපතක් වෙනවනම් එතකොට බලන්න ඕනේ ඒක කියන්නේ සුදුසුම කාලය වේලාව මොකද්ද කියලා. ඒ වෙලාව බලලා කතා කරන්න. ඒ කියන්නේ ඇත්ත වුණත් වැරදක් නැත්නම් අනර්ථයක් නම් කියන්න එපා. ඇත්ත සහ වැඩක් තියෙන දෙයක් නම් වෙලාව බලලා කියන්න. ඔව්. මේ නීතියම තමයි අර පරුෂ වචන. ඒ කියන්නේ රළු, දැඩි වචන, අනුන්ගේ හිත් රිද්දෙන වචන වලටත් අදාළ වෙන්නේ. ඒවත් අසත්‍ය නම් අනර්ථ නම් කියන්න මෙපා. සත්‍ය වුණත් අනර්ථ නම් කියන්න එපා. සත්‍ය සහ අර්ථවත් නම් විතරක් කාලය බලලා කියන්න. හරිම ප්‍රායෝගිකයි නේද? එදිනෙදා අපි කතා කරන දේවල් වලට ඊළඟට තිබුණා තව සරල දෙයක් වගේ පෙනුනට ඒත් වැඩගත් දෙයක් ඒ තමයි සෙමින් කතා කරන එක. ආ ඔව් oh, ඔව්. වේගයෙන් කතා කිරීම ගැනයි සෙමින් කතා කිරීම ගැනයි. වේගින් කතා කළොත් මොකද වෙන්නේ කියලා කියනෝ නේද? ඔව්. වේගයෙන් කතා කරනකොට එකක් තමයි කය ක්ලාන්ත වෙනවා විඩාවටපත් වෙනවා අනිත් එක හිතටත් පීඩාවක් එනවා කටහඬත් නරක් වෙනවා අවුල් වෙනවා සමහර වෙලට බෙල්ලත් රිදෙන්න ගන්නවා වැදගත්ම දේ තමයි එහෙම වේගෙන් කියනකොට අනිත් අය ටික පැහැදිලිව ඇහෙන්නේත් නැහැ තේරෙන්නෙත් නෑ. එතකොට සෙමින් කතා කරොත් සෙමින් පැහැදිලිව කතා කරනකොට ඔය කියපු අවාසි එකක්වත් වෙන්නේ නෑ. කය ක්ලාන්ත වෙන්නේ නෑ, හිතට පීඩා නෑ, කටහඬ හොඳයි, බෙල්ල රිදෙන්නේ නෑ කියන දේ තහගෙන ඉන්න අයට පැහැදිලි වැහෙනවා. ඉතින් ඒකත් අර්බුද නෙටුව ඉන්න උදව්වක් වෙනවා. මොකද පැහැදිලි sannivedanayak තියෙනවා. ඔව් අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. තව අන්තිමත වගේ තිබුණා වචන භාවිතය ගැනම අර ප්‍රාදේශීය විවහාරයන් ගැන කාරණයක්. ඒක හරි අපූර්වයි. ඔව් ඒකත් හරිම වැදගත්. ඒ කියන්නේ එකම වස්තුවකට දැන් සූත්‍රයේ උදාහරණයට අරන් තියෙන්නේ පාත්‍රය. භික්ෂුන් වහන්සේලා පාවිච්චි කරන පාත්‍රය. ඔව්. ඒකට විවිධ ජනපදවල, ඒ කියන්නේ විවිධ ප්‍රදේශවල විවිධ නම් භාවිතා කරනවා කියලා කියනවා. අර පාති, පත්ත, විත්ත, සරාව, දාරෝප, පෝන, බිසීලව වගේ. එක එක නම් එක එක නම්. ඉතින් එහෙම තේනකොට එක පලාතක කෙනෙක් අනිත් පලාතකට ගිහිල්ලා තමන්ගේ වචනේම අල්ලගෙන මේක තමයි හරි මේකට කියන්නේ මෙහෙමයි අනිත් ඔක්කොම වැරදි හිස් දේවල් කේද තදින් අල්ලගෙන ඉන්නෙපා කියලා කියන්නේ. ඒකෙන් අනවශ්‍ය වාද විවාද කැටුම් ඇති වෙන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්ම. ඒ වෙනුවට කරන්න කියන්නේ ආ මේ ආයුෂ්මතුන් මේ පලාතේදී මේ වචනය මේ අර්ථයෙන් තමයි පාවිච්චි කරන්නේ. කියලා නිකන් වටහා ගන්න, තේරුම් ගන්න. තේරුම් අරගෙන ඒ ඒ පලාතේ පොදු ව්‍යවහාරයේ ඉක්මවා යන්නේ නැතුව ඒකට ගරු කරලා කටයුතු කරන්න. කියන්නේ නම්‍යශීලී වෙන්න කියන එක වචන පාවිච්චියේදී. ඔව්. භාෂාවේදී විවහාරයේදී තදින් අල්ලගන්නේ නැතුව නම්‍යශීලී වෙන්න. මේකත් අරණ අර්බුද රහිත වීමට උපකාරී වෙන දෙයක්. ඉතින් සාරාංශයක් විදිහට ගත්තොත් මේ සූත්‍රය පුරාවම පැහැදිලි කරන්නේ අර අපි මුලින් කතා කරපු අන්ත දෙක කාම සුඛල්ලිකානියෝගය අත්තකිලමතානියෝගය ඊළඟට අර අනුන්ව හුවා දක්වන හෙලා දකින කතා ඊළඟට අර කාම සැපය අනර්ථකාරී රහස් කතා පරුෂ වචන වේගවත් කතා කිරීම වචනවල තදින් එල්බගෙන ඉන්න මේ වගේ දේවල් ඔක්කොම ඔව් හරියටම මේවා ආප්ලස් රණ අරණ ඒ කියන්නේ අර්බුද රහිතයි. දුක් පීඩා කරදර දැවිලි නැති සම්‍යක් ප්‍රතිපදාව නිවැරදි මාර්ගය මේ සූත්‍රයේ සුභූති මහරහතන් වහන්සේ ගැනත් සඳහන් වෙනවා මේ අරණ විහරණයෙන් අර්බුද රහිත මාර්ගයේ ගමන් කරන උතුමෙක් විදිහට ආ උදාහරණයක් විදිහට. ඔව්. ඉතින් අවසාන උපදේශය වෙන්නේ මේ විදිහට අර්බුද සහිත දේ මොකක්ද අර්බුද රහිත දේ මොකක්ද කියලා හොඳට දැනගෙන වෙන් කරලා තේරුම අරගෙන අර අර්බුද රහිත ප්‍රතිපදාවට බැස ගන්න ඒක පුරුදු කරන්න හික්මෙන්න කියන එකයි. එහෙමනම් අරණ විභංග සූත්‍රයෙන් අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය වෙන්නේ අර්බුද නැති සාමකාමී ජීවිතයක් කියන්නේ අර අන්ත දෙකෙන් මිදිලා මධ්‍යම ප්‍රතිපදාව වන ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරන එක. ඒ වගේම සැපය කියන එක හරියට තේරුම් අරගෙන අර්බුද සහිත කාම සැපයෙන් මිදිලා අර්බුද රහිත නෙක්ඛම්ම සැපය වඩන එක. ඔව්. සහ විශේෂයෙන්ම Taman කතා කරන විදිහ ගැන ඒක හරිම වැදගත් නේද? තමන්ගේ වචන හසුරුවා ගැනීම ගැන හරිම සතියෙන් කල්පනාවෙන් ඉන්නේ එක අර අනුන්ව වර්ණනා කරන දොස් කියන එකෙන් අනවශ්‍ය රහස් කතා රළු වචන වලින් වැළකීලා සංසුන්ව සෙමින් පැහැදිලිව ධර්මයට අනුව කතා කිරීම ඊටාම වැදගත් වෙනෝ මේ අර්බුද රහිත බවට. ඇත්තටම මට හිතෙනවා ගැඹුරින් හිතන තව එක කාරණයක් තියෙනවා කියලා. මේ සූත්‍රෙ දිගින් දිගටම අවධාරණය කරනවා අර්බුද සහිත දේ සරණ සහ අර්බුද රහිත දේ අරණ මුලින්ම අඳුනගන්න එකේ වැදගත්කම. හ්ම්. දැනගැනීම. ඔව් දැනගැනීම. ඉතින් එදිනදා ජීවිතයේදී අපි හනෝම තමන්ගේ වචන දිහා තමන්ගේ ක්‍රියා දිහා බලලා මේ සියුම් වෙනස්කම් මේක අර්බුදයක් ඇති කරන දෙයක්ද නැත්නම් මේක අර්බුද නැසන දෙයක්ද කියලා අඳුනගන්න උත්සාහ කරන එක ඒක භික්ෂු ජීවිතයකට විතරක් නෙවෙයි ඕනෑම කෙනෙක්ට වඩා සාමකාමී සම්සුන් පැවැත්මක් ඇති කරගන්න කොයිතරම් දුරට උපකාරී වේද කියලා හිතන්න වටිනව නේද? ඒකනම් හරිම වැදගත් කාරණයක්. මොකද අපි නිතරම කතා කරන ක්‍රියා කරන නිසා හොඳයි. මූලාශ්‍රයේ සඳහන් වෙන විදිහට භාග්‍යවතුන් වහන්සේ මේ දේශනේ අවසන් කළාම භික්ෂුන් වහන්සේලා ඒ ගැන හුඟක් සතුටු වෙලා සතුටින් පිළි අරගෙන තිනවා කියලාත් සඳහන් වෙනවා. ඕ ඒක ඊටාම වටිනා දේශනාවක්. එහෙමනම් අද දවසේ මේ ගැඹුරු විමසුම අපි මෙතනින් අවසන් කරමු.